දෛ ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් පොදු කමඨහන් සුද්ධ කිරීමේ සතිವಾರයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි රත්නසිරි මහත්මයාගේ ඉල්ලා සිටි මුලිකිත ප්‍රශ්න සභාගත කිරීමේ සතිವಾರයට ආරම්භය ලැබලා දෙන්න විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 9ක් පමණ තියෙනවා. කමඨා වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මොහොතේ සතිය පැවැත්වීම හැර අතීතයට ගිය දෙයක් ලිවීම සුදුසු නෑ කියලා හිතුණත් භාවනාවේදීම මතුවන ගැටලුවක් නිසා ඔබ වහන්සේ දෙන පිළිතුර තවත් කෙනෙකුට එවන් අවස්ථාවදී මතකයට ගනී කියලා සිතුණා. ස්වාමීන් වහන්සේ උදේ හීල් දාණයට මෙහෙන් වහන්සේලා සමග යා යුතුයයි දැනුම් දුන් නිසා උදෑසන පරියන්කයට වාඩි වුණා. පරියංක භාවනාවෙන් පසු දෙයස විවර කර බලන විට ස්වාමින් වහන්සේලාත් මෙහෙන් වහන්සේලාත් අසුන්වල සිටියේ නැහැ. වහා නැගිට භාවනා ශාලාවෙන් පිට වුණා. මෙහෙන් වහන්සේලා පෙළ ගැසී සිටියා. තව විනාඩි 5ක් විතර තියනවා කීවා. මම එතනම තිබුණ පුටුවක වාඩි වුණා. ට්‍රැක්ටරයක් ක්‍රියාත්මක කරනවා වගේ පපු ප්‍රදේශයේ ගැහෙන්න පටන් ගත්තා. කිසිම අවයවයකට එය දැනුනේ නැහැ. දැස් පියා ටික වේලාවක් සිට මෙහෙන් වහන්සලා සමග පිටත් වුණා. මීට පෙර මීතගෙරදීත් නිවසේදීත් මෙලෙස దేవතාවක් සිදු වුණා. මට හැඟෙන්නේ අරමුණේම සිත කිදාබස හොඳින් ඒකාග්‍රතාවයේ තිබෙන විට වහා නැගිට සිටීම සුදුසු නැති බවයි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔයසයි කියන්න ඕන කාරණාව හොඳ හඳුන්වා දීමකින් පටන් ගත්තට මොකද්ද මේකේ ප්‍රශ්නේ මොකද්ද මේකේ ප්‍රකාශය මොකද්ද මේ සාකච්ඡාවට ගත යුත්තේ කියන එක ඉදිරිපත් වෙලා නැහැ ඒක නිසා ඒක පිළිබඳව කැමැති නම් සභාවට ඉදිරිපත් කළා මේකේ මොකද්ද කියන කාරණා නැත්නම් මොකද්ද ප්‍රශ්නේ නැත්නම් මොකද්ද ඉස්මතු කරගන්න ඕන කියලා එහෙමනම් සාකච්ඡා කරතේ නැත්නම් මේක අසම්පූර්ණ ප්‍රකාශයක් වශයෙන් තමයි පෙනී හිටින්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ උදේ හේලි දාණයට මෙහෙණිනාන්සෙලත් එක්ක මේ පිටත් වෙන්න කියලා කිව්ව නිසා මම එදා වරියන්කේට වාඩි වුණා. ඒක හරි. කෙල්ලීලා තියෙන එක හරි. ඒකේ මොකද්ද මේ සාකච්ඡා කළ යුත්තේ මොකද්ද මතක් කරන්න තියෙන කියන එකයි මම දැනගන්න. ස්වාමීන් වහන්සේ එහෙම උනේ මොකද කියලා ඒ කියන්නේ මේ ගහෙන්න ගහෙන්න ගත්තා. ඒක නිසා මේ ඒක අර ඉක්මනින්ම භාවනාවෙන් නැගිටින නිසා එහෙම වුණාද? නැහැ එහෙම අපිට ඒක හේතුවක් ඇත්තේ නැහැ. ඉතින් එහෙම වෙච්ච එක Tamanne පේන්නේ ආබාධාවක් කරදරයක් හිරියටයක් විදිහටද නැත්නම් වෙනදා නොවිච්ච දෙයක් වුණා. ඉතින් ඒක දැනගත්ත විතරද? නැත්නම් ඇයි මෙහෙම වෙන්නේ කියන සැකේද තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ගෙදෙද්දිත් එහෙම දවසක් වුණා ඒ වගේ. මම මේ චූටි බුදු කොටියක් තියෙනවා ඒකේ භාවනා කරන්න යනකොට කඩියට කියලා යනවා මම එළියට එනකන් කතා කරන්න එපා කියලා. එදා මේ පිට කෙනෙක් ඇවිල්ලා අම්මට කතා කරන්න ඕනේ කියපු නිසා කතා කරා. ඊට පස්සේ මම දොර අරගෙන එළියට ආවට මේ එදත් ওই වගේම වුණා මම පුටුවකින් වාඩි වුණා. ඒ දවසක් මීතිරිගෙලදිත් මේ භාවනා ශාලාවේ භාවනා කරලා මට කුන්දේ අමාරුවක් වගේ හැදුන නිසා මේ අර පෑන්තියට ගිහිල්ලා මේ එතන පුටුවේ වාඩි වුණා. එදත් ඒ වගේ වුණා මේ ඒ වගේ ගැහෙන්න පටන් ගන්න ටිකක් වෙලා ගියාට පස්සේ මේ නතර වුණා. හරි ඒක Taman තේරෙන්නේ අනතුරුදායක දෙයක් සැකකටයුතු දෙයක් බයක් විදිහටද එහෙම නැත්නම් මේ මේ අද සභාවට මතු කිරීමේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන්නේ ස්වාමිනාස් බයක් විදිහට නම් හිතුන්නේ මේ ඉතින් මං හිතුවේ මේ තවත් කාට හරි ඒ වගේ ඉක්මනින් මට හිතුනේ ඉක්මනින් භාවනාවෙන් නැගිට නිසා එහෙම වුණාද කියලා ඒ දෙවතාවේ මේ දෙච්චෙද්දිමයි උනේ හරි ඒක ඕක නැවත නැවත වෙන්න දෙන්න කවදා හරි නිවන් දකින්නේ නුහුරුණු පුරුදු දෙයකින් කියලා මතක තියාගන්න දන්න විදිහට භාවනා කරලා කවදාවත් නිවන් දකින්නේ නැහැ. 아무තු දේවල් වෙනකොට ඔකට අභියෝග කරන්න එපා. කෙරුවොත් ඕක නැවිත් නිකන් ඉන්නවා. වෙන දෙයක් වෙච්ච අය හිටගෙනත් වෙන්න පුළුවන්, ඉඳගෙනත් වෙන්න පුළුවන්. භාවනා කෙනෙක් ඕන තැනක වෙන්න පුළුවන්. Taman නොදන්න ශේෂ්ඨයට යනකොට ඒකට සාදර වෙනවා. ඒකත් ජයසිරි මංගලම් කියලා තව තව වෙන්න ආරිනවා. ඒක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. දන්න විදියට ඉඳගෙන ඉන්නලා භාවනා කරනකොට වෙන දේවල් වල එච්චර ලොකු දෙයක් නැහැ. ඒක සාමාන්‍ය දේ. නිවන් ළඟන්න හැම වෙලාවෙම අමෝරාවක් තියෙනවා. නොසිතූ නොවිරු වෙලාවක වෙන්නේ. ඒවට අභියෝග කරන්න එපා. ඒවට පුළුවන් තරම් සාදර වෙන්න. ඒකට හේතු හොයන්න යන්නත් එපා. මේ හදිසියෙන් වෙන්නත් පුළුවන්. මොකද හදිසිය වෙන්න බෑ. මේක නැවත නැවත වෙන්න දෙන්න තමන බයක් නැත්තම් මේක වෙන්න දෙන එක තමයි අපි මේ කරන පරිශ්‍රණය. අපි කරන්නේ කාය ජීවිත নিরপেক্ষයකට එන්න දෙනවා. නිසා ප්‍රශ්න කර ගන්න නැතුව ඔක උත්තරයකට අරගන්න. ගරු ස්වාමීන් වහන්ස මම වැලිමල්ුවේ සක්මන් කරන විට ඊ타මාත්ම සිහියෙන් සක්මන් කෙලෙමි. ටික වේලාවක් යන විට මට දැනුනේ කුඹරක යන්නාක් මෙන් ඉනෙන් පාත බරගතියද දැනුනි. දකුණු පාදයේ තරමක් වේදනාවද දැනුනි. මම ඒත් සතියෙන්ම පරියන්කයට පැමිණියා. ඉන්පසු මම දැන් මෙතනයි සිටින විට කන්දක් නැග්ගාසේ දහඩියක් දමා හුස්ම ටික නාස්පුඩු දෙකෙම වේගයෙන් ගමන් කරන්නට උනේමි. පසුව මම වීරියෙන්ම එදෙස බලා සිටියෙමි. සුළු වේලාවකින් හුස්ම රැල්ල ඊටාත්ම සිහියෙන් යන බවක් දැනී කයද සංසුන්ව ගියමි. ටික වේලාවක් යනතේ කිසිම වේදනාවකින් තොර ආනාපානයේ යෙදී සිටියෙමි. ඉන්පසු කයද නොදැනී ආනාපානයද නොදැනී ගියේය. ගරු ස්වාමීන් වහන්සේ මේ පහදා දෙන සේක ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඒකෙත් එච්චරයි. මොකද්ද මේකේ පහදලා දෙන්න තියෙන්නේ? කොතනරි බයක් සැකක් තේරෙන්නේ නැති යමක් තියෙනවනම් කොයි එකද කියලා තේරෙන්නේ නැහැ. ලියලා තියෙන රචනයේ අවධානය කොතැනද යොමු වෙන්න ඕන කියලා නැහැ. ඉතින් මේක නාගෙමුත් අහන්න වෙනවා. මේ මොතන් මොකද්ද පැහැදිලි කරගන්න ඕන කියලා. ඉතින් ඒක ඒකම යොමු නැතුව මොන රචන කරාට රචනා කරාට අහගෙන ඉන්න එක්කනට එන්නේ නැහැ මේ මොකද්ද මේක රචනයක්ද එහෙම නැත්නම් ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් ප්‍රකාශනයක්ද කියන එක තේරෙන්නේ නැහැ. අර පැහැදිලි කරන්න කියනකොට තියෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද්ද මේ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ? එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දේවාන් සර්ණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි. පරයන්කේ සිට හුස්ම වාර දෙක තුනක් ගත විට ක්‍රමෙන් හුස්ම රැල්ල සිහිනුයි යයි. හුස්ම නොදෙනී යයි. ආවට හිස් බවක් පෙනේ. නැවත හුස්ම දැනේ. මේ ආකාරයේ දිගටම පවතී. කොයිතරම් වේලා පරියන්කේ සිටියත් අපහසුයක් නොදෙනේ. දැනට මාසික පමණ කාලයක සිට ධාතු ලක්ෂණ පෙනේ. ආලෝකයන් සහ බඩ පෙරලෙන උගර හිරවෙන කම්බුල් දෙපැත්තෙන් පිම්බෙන ආකාරය දත් එකට තද වී ඇඹරෙන ආකාරය දැනුනි. දෑත් වලින් ඇස් වැසුණු විට විදුලි පංකාවක් වේගයෙන් කැරකෙන ආකාරයට ආලෝක කැරකෙන ආකාරය තද වර්ණේ තරු එලි පෙනේ. තවත් විටක පිටි ගොඩක් අනලා අත මත තිබෙන ආකාරයත් තෙල්වැනි දියරයක්ද නාසය වටා පණුවන් නලියන ආකාරයද දැක්කෙමි. අද දිනයේ පරියංකයේදී දැන සම්පූර්ණයම් කුඩු වශයෙන් නලියමින් අයින් වන අයුරුද පසුව සම්පූර්ණයම දකුණු පාදයෙන්ද කුඩු වාගේ අයින් වෙමින් පාදයේ පහළට පහළට අයින් වී යන අයින් වී යන ආකාරය පැහැදිලිව දැනුනි. කීප වරක් මේ ආකාරයට සිදුවිය. ස්වාමින් වහන්සේ මීට පෙර කාලයක් පැවතුණු බෙල්ල කැරකවීම දැන් අඩු වී ඇත. බෙල්ල කැරකවීම නිසා බෙල්ලේ තිබෙන වේදනාව සමනය වුණු බව දැනේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී ඇඟිලි වලින් තද සීතල දින කීපයක්ම දැනුනි. ඇඟිලි තද වෙන බවත් වේදනාවක් දැනුනි. වැඩි කැට කැදලි වශයෙන් පතුලේ ඇලවි ඇලී යන ආකාරය කීප විටක් දැනුනි. සක්මන් කරන විට විතින් විට සිතුවිලි ඇවිත් නැති වී සක්මන් කිරීම සිහියෙන් කරගෙන යාමට හැකිය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව විදියට කරගෙන යාම පිණිස ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ නිවන් සුවය අත්වේවායි ප්‍රාර්ථනා කරමි. ඔය කියන අර පරියන්කේ තියෙන සතිය ඒකට වැටෙන දේවල් සක්මන් කරනකොට තියෙන සතිය වැටෙන දේවල් එදිනදා ජීවිතයේ තියෙන සතිය සහ ඊට වැටෙන දේවල් අතර කිසිම වෙනසක් නැති මට්ටමට යනකම්ම අපි සක්න පුරුදු කරන්න ඕනේ පරියන්කේ පුරුදු කරන්න. කොයි වෙලාවෙ සතියෙන් හිටියත්, ඇස්තික වාගෙන හිටියත්, අරගෙන හිටියත්, චේතනාපූර්වක ඇවිදින් හිටියත් නැත්නම් එක තැනක හිටියත් මේ සංසිද්ධියේ නැත්නම් මනස යන ක්‍රියාවලිය සමානව තියෙන මට්ටමට ගියාට පස්සේ තමයි අපිට මේ භාවනාවේ ප්‍රයෝජනයක් ලැබෙන්නේ. ඒ නිසා ඉඳගෙන ඉන්නකින් පුරුදු කරාට කමන්නේ නමුත් ඒ අත්දැකීම් පරියන්කේ ඉදින්දා වැඩවල හැම තැනකදීම එන විදියට දවස පුරා පැතිරිච්ච සතියක් සක් පරියන්කේ තරම් ගැඹුරට යන එකක් නැති වෙයි. නමුත් දවසේ කිසිම වෙලාවක අසතියකට ඉඩ දෙන්නේ නැතුව මේ වැටහෙන කාරණා මෙච්චර විස්තර නැතුණාට කොයි වෙලාවෙත් දැක ගන්න අසුලට ගියාම කවදා හරි තේරෙයි කොයි වෙලාවෙත් සිදුවෙන්නේ එකම දේ. මේ පෙරලි. පෙරලි විතරයි මේකේ තියෙන්නේ. තියෙන දේ මාරිනු අන්නේ දැක ගන්නා තරමේ හැම දවසේ හැම වැඩකදීම හැම ඉරියව්වකදීම මේ සතිය පවත්තන්න උනන්දු වෙන්න කියලා කියන්න පුළුවන්. පින්වත් ස්වාමීන් වහන්සේ මම පරියංක භාවනාවේ සහ සක්මන් භාවනාවේ අධ්‍යක්ීම් මෙසේ සටහන් කරමි. එහි යම් දෝෂ තිබේ නම් මට පෙන්වා දෙන මෙන් කාරුණික ඉල්ලා සිටිමි. උදෑසන පරියන්කේ ආශ්වාසය ප්‍රශ්වාසය පිළිබඳව සිහියෙන් සිටියෙමි. ආශ්වාසය පපුවටද ප්‍රශ්වාසය නාසිකාග්‍රයටද ඊතා සෙමෙන් දැනුනි. පසුව ඒ දෙක අතර විරාමයේද අද්දුටුවෙමි. කයද ඊතා සංසුන් විය. පාදවල ඇඟිලිවල වේදනාවන් සහ විටින් විට ශරීරයේ තන්වල සුළු වේදනා හටගත් අතර ඒවා අනිත්‍ය කෙලෙමි. දෙපා අග සම සහ මාංශ පේශි අතර අයිස් දබුවක් මෙන් සීතලක්ද විටක දැනිනි. මන්ද වේලාවකින් මා උස්තනක සිටින බවත් ඊට ඉහළින් මගේ දකුණු පසින් සුදු පැහැති බුදුන් වහන්සේගේ සමාධි පිළිරුවක් දුටිමි. ඒ වලාකුළු අතරින් පෙනුනි. මට පහළින් පොළවේ පිහිටි චෛත්‍යයක් වටා සුදු ඇඳුමෙන් සැරසෙන බැතිමතුන් පිරිසද්ද විය. තවද මගේ කොඳුයට පේළියේ තනින් තැන්වල කිරිස් හඬක් නැගිනි. කය වෙනම ඇති ස්වභාවයක්ද දැනුණු අතර පරියංකේ නැගී සිටීමට සිතේ පසුබෑමක් ඇති විය. ඒ චිත්ත ප්‍රීතිය ප්‍රීතිය නැගිට සිටියමි. මේ කාලය තුළ නීවරණ ඇති වූ බවක් මතක නැත. සිත ප්‍රබෝධමත්ව පැවතුනි. සක්මන් භාවනාව. සක්මන් භාවනාව පැයක් පුරා නොනවතියම කරගෙන ගියමි. නීවරණ විටින් විට ගලා ආවේ. තවත් විටක ඊට යහපත් කුසල් සිතිවිද ගලා ආවේ. විටක නිදිමත ආවත් ඊට ඉඩ නොදෙමියයි අදිෂ්ඨාන කොට මදක් වේගයෙන් සක්මන් කෙලිමි. ඒ ඉබේම සිදුවිය. ටික වේලාවකින් මා ඉබේම යැවෙනවා මෙන් දැනුණු අතර කිසිදු වෙහසක් නොදැනිනි. සක්මන ඉවත් වූ විට ධනෙස් කටුවල වේදනාවක් දැනුනි. මේ කාලය තුළ බාහිරින් ඇසුණු දුටු ශබ්ද හෝ රූප සක්මන් භාවනාවට බාධාක් වූයේ නැත. පින්නස් යතිවරයන් වහන්සේ පුරා සතියක් මුල්ලේ ඔබ වහන්සේ කල්යාර මිත්‍රයෙකු ලෙස අපහට ලබා දුන් සත්පුරුෂ සේවනයේ සේවයේ ධර්ම අවබෝධය සහ මානසික සුවය අනන්තයි අප්‍රමාණයි වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු මේකෙත් අර ඉස්සල්ලා එකේ වගේ ඒ දිනදා වැඩවලදී මෙච්චර සමීපව මෙච්චර උත්සන්නව මෙච්චර ආසවන්න නැති වුණාට දිගටම සතිය පවත්ලා බලන්න එතකොට ඉඳගෙන හිටියත් ඇවිදින්මින් හිටියත් එදිනදා වැඩ කරත් දිගටම අපිට පුළුවන් වෙනවා සති ධාරාව අඛණ්ඩව තියෙන විදිහට සහතිකයක් ගන්න අනේ එදාට බත් කෑවට ණය නැහැ. නැත්තම් කෑවට ණයයි. ඒ නිසා උත්සාහයක් ගන්න දවස පුරාවට මොන ඉරියව්වෙ හිටියත් කොයි වෙලාවෙ හිටියත් ශක්ති ප්‍රමාණයෙන් සතියේ ඉන්නේ. එතකොට නිවර්ණ වලට එන්න වෙලාවක් එන්නේ ආවත් ඒක හරියට පැකට් කරලා තිබ්බගේ හරියට කියන්න පුළුවන්. ඒ නිසා එදින්දා වැඩවලුදිත් මේ වාගෙම පුළුවන් තරම් උනන්දු වෙන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මෙම නිස්සරණ වනේ භාවනා වැඩසටහන සම්බන්ධ වූයේ පළමු වතාවටයි. මා ලැබූ අත්දැකීම් විශිෂ්ටය. මීට කලින් මේ අවස්ථාව නොලැබීම ගැන යම් කනගාටුවක් ඇතිවද ප්‍රමාද විහෝ එය ලැබීම ගැන අප්‍රමාණ ප්‍රීතියක් ඇතිවිය. ඔබ වහන්සේ දේශනා කළ පරිදි මහලු වනතෙක් බලන් නොසිට අපගේ තරුණ දරුවන් මේ භාවනා වැඩසටහනට සතිපාසලටත් යොමු කිරීම අප විසින් කළ යුතුයයි මට හැඟේ. විශේෂයෙන් දහම් පාසල් දරුවන් ද යොමු කළ හැකි බැවින් ඒ සඳහා කල කටයුතු කළ යුත්තේ කෙසේදයි පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝාස ලැබේවා. මේ රත්නසිරි මහත්තයන් තමයි ආන්න තියෙන්නේ. කොහොමද කරන්නේ? මේ ලියපු ඒ කමඨහන් ලියපු ඒ මහත්මේ කොහේ ඉන්නවද දන්නේ නැහැ. කොළඹ දිහා කියලා දන්නේ නැහැ. අපිත් දන්නේ. නෑ ඒක තමයි මේ නමක් ගමක් නෑනේ එහෙනුත් කීප දෙනෙක් අපි මොකාට හරි කමන්නේ මොකද්ද කරන්න ඕනේ කියන්නේ ඔව් සත්‍යපාසල සම්බන්ධව ඉතින් සත්පාසට කියන ස්ථාන තියෙනවා. ඒකට ඉතින් හොයලා බලලා උදව් කරන්න ඕනේ. හැම නැත්තම් කොහොමද කරන්නේ කියලා සාකච්ඡා කරගන්න පුළුවන්. කතා කරුවොත් ඉතින් අපිට විස්තර දෙන්න පුළුවන්. ඔය නිසා කාට හරි අවශ්‍ය නම් අතිපාසල හෝ දහම් පාසල සති දහම් පාසල හෝ තමන්ගේ තියෙන සම්බන්ධය දරුවා යවන්න ඕනද අඳුරලා දෙන්න ඕනද සතිපස් උගන්නන්න කැමති කියලා අමර රත්නසිරි මහත්තයා ලියලා දෙන්න අපිට විශාල සහයෝග අවශ්‍ය කරන වෙලාවක්. ඔව්. ඒතකොට ඒව සංවිධානය කරන කෙනෙක් විදිහට මේ තුමා දන්නවා කාටද යොමු කරන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා. මේ වෙනකොට අපි උඩුනුවර තරුණ බෞද්ධ සංගමයේ පැත්තේ ඉන්න කෙනෙක් නම් මේක දැම්මේ තරුණ බෞද්ධ සමිතියේ මාසික සැරයක් යන වැඩසටහනක් දැන්. ගිය මාසේ තමයි පටන් ගත්තේ. ඉතින් සාර්ථක එක කරා අපි බලාපොරොත්තු වෙන ඉරිද දවසට දහම් පාසල් තියෙන නිසා සෙනසුරාදා වගේ දවසක් දාගත්තොත් ලේසි කියලා තමයි නාත. එතකොට ළමයි ටිකක් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර මට මේ ගාම කියන්න අවසරය මම වහන්සේට මතක් කරන්න ගිහින් අර පොත්පත් ටිකක් දෙනවා කියලා කිව්වා. ඒ ටිකත් අපිට එතන මේ සුජිත් එක්ක කතා කරගන්න. ඒ මේ දවස්වල ඊමේල් යනවා ගොඩාක් එහාට මෙහාට. නමුත් අර තියෙන්නේ මොනවද කියලා බලලා පුළුවන් තරම් අරගන්න. නැත්නම් මට ලියපු ලයිස්ට්වත් එකපාරක් දුන්න මට ඒක කරලා දෙන්න බැරි වුණා. නමුත් ඔෆිස් එකත් එක්ක කතා කරගන්න නැත්නම් සුජිත් එක්ක කතා කරගෙන ඒක පොත් මාධ්‍යයෙන් අච්චු ගහ ගන්න ඕනේ. තියෙන සීගිල්ල පාවිච්චි කරන්න ඕනේ. ඒ විදිහට මේක රෝලේ පෙරලෙන්න අරින එකයි තියෙන්නේ. මේ සභාවට මේ වෙලාවේ මම මතක් කරන්න කැමතියි දැන් මේකේ අපේ ලංකාවේ සතර දිබ්බාගෙන් ඇවිල්ලා ඉන්න කට්ටියත් එනවා විශේෂයෙන්ම මාතලේ පැත්තේම. ඉතින් මේ වෙලාවේ අපි ඒ වගේ සතිපාසලක් ඒ ප්‍රදේශවල කොහොමද අපි ආරම්භ කරන්න අපේ ස්වාමීන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් උත් ඒක අපි අනිවාර්යයෙන්ම උන්වහන්සේට දිරි දෙන්න තාම මේ වැඩසටහන් කරගන්න ඕනේ. ඒ නිසා ඒවා ආපු අය සම්බන්ධ වෙලා කතා කරගෙන අපි මේ ඉදිරියට මේවා කොහොමද කරන්න කියලා ඒක අපේ ධනුසේකර මහත්තයාම කතා කරගෙන ඒක අපි සත්‍ය පාසලක් ඒ මාතරේ උකුලේ පැත්තේ හොඳයි. එහෙම වගේ දාන්න අම්පිටිය පැත්තේ කට්ටියක් ඇවිල්ලා ඉන්නවා. ගොඩක් ඇවිල්ලා ඉන්නවා. දවුලගල පැත්තේ ඉන්න කට්ටියට නම් මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වැඩසටහනට. එහෙම සම්බන්ධ වෙනවා හොඳයි කියන අදහස මේ සභාවේ මේ වෙලාවේ මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය මා කලත් විසේ භාවනාව ප්‍රගුණ කරමින් සිටියමි සක්මන් භාවනාව භාවනාවේදීද නිවසේදී ක්‍රියාකාරීත්වයේද වේගවත් වේ නිවසේ අයට මහත් ප්‍රශ්නයකි මෙය මෙම தත්ත්වය සමනය කර ගැනීමට ගත යුතු පියවර මොකක්ද ආනාපානසති භාවනාව හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පුරා 5 දිනක් අප මේ ස්ථාන රැඳී සිට කලාව භාවනාවට ඔබ වහන්සේ ඊට හොඳින් පිළියෙල කළා වූ මෙම ස්ථානයේද ඔබ වහන්සේට අනේක වාරයක් පිං ඔබ වහන්සේට මේ ආත්මය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේකේ තියෙන අර වේගවත් ගතියක් <clears throat> තමනේ කරන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ වශයෙන් නගලා තියෙන තමන් වේගයක් තියෙනවා කියලා දන්නවනම් ඊට පස්සේ සමන වෙන එක විතරයි වෙන්නේ. බය වෙන්න එපා. මුදුවට මතක තියානින්න මගේ වැඩ වෙන කෙනෙකුට වඩා අධිවේගයක් තියෙනවා කියලා ඒක හොඳ නිරීක්ෂණය කරන්න. නැති කරන්න හදන්න එපා. නිරීක්ෂණය කරපු ගමන් මීට ඒකේ හුලම් බහින. ඒ නිසා ඒක තියෙන බව දැනගත්ත එක තමයි ලොකුම ලාභේ. ගානක් හදන්න ඕන ඉතලා ගාන හොඳට කියවන්න ගාන තේරුම් ගත්තා නම් උත්තරේ තියෙනවා. උත්තර හොයන්න දඟලන්න එපා. ගාන හොඳට කියවන්න. ඒ වගේ මට තියෙනවා කලබලයක්. ඒ කලබලෙ දිහා බලාගෙන වැඩක් කරනකොට බලන්න මේ කලබලය කොහෙන් දෙන්නේ කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා නතර කරන අදහසින් බලන්න. එතකොට ඒක ද්වේෂය ආපු ගමන් වැඩි වෙන්නේ කලබලෙ තමයි. මෙතන බලාගෙන වැඩ කරන එක තමයි මේකට තියෙන උත්තරේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන සක්මන කෙළවරෙහි සිට ඉරියව්වේ සිට පිහිටවීමෙන් පසු වමහා දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන සිදු කෙලෙමි. මෙහිදී අරමුණට බාහිරව විවිධ සිතුවිලි සිතට පැමිණියද ඒ අවස්ථාවේදීද සතිය පවත්වා ගැනීමට හැකි විය. මෙහිදී මම ඇවිදිමින් සිටින බව සිත නිතර මෙනෙහි කළ අතර සිතුවිලි පවතිද්දීම මා ඇවිදිමින් සිටින බවත් ඉන්පසු වමහා දකුණු වශයෙන් පාද තබන අයුරුද නිරීක්ෂණය කෙලෙමි. බාහිර සිතුවිලි පවතිද්දීම සක්මනේ යෙදුණෙමි. එදිනදා දවසේ වැඩ කටයුතුද සතියෙන් යුක්තව සිදු කිරීමට හැකිවිය. පරියංක භාවනාවේදීද මම දැන් ඇවිදිමින් නොවේ ඉඳගෙන සිටින බවට සතිය තබාගත හැකි විය. සක්මනේදී වමහා දකුණ වශයෙන් මෙනෙහි නොකර ඒ දෙස බලාගෙන සක්මන සිදු කෙළෙමි. භාවනාව තවදුරටත් පවත්වාගෙන උපදෙස් පතමි. වහන්සේට දීර්ඝාස ලැබේවා. ඔය ඉතුරු ඉරියව්වල ඉන්නකොටත් මම දැන් හිටගෙන නෙවෙයි ඉඳගෙන. නැත්නම් ඉඳගෙන නෙවෙයි හිටගෙන කියනවා වගේ සක්මන කරන වෙලාවදී නිදාගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට ප්‍රධාන ඉරියව් හතර හරි අල්ලගන්න පුරුදු වුණොත් ඉරියව් නම් තියෙනවා 84000ක් විතර. නමුත් මේ ප්‍රධාන ඉරියව් හතරක් තියෙනවා. අන්නේ ඉරියව් හතරේ පුළුවන් තරම් මේ ඉරියව්වට හිත යොදලා ගන්න ගත්තොත් තේරුම් ගනි මේ කයෙන්මයි නිවන් දකින්නේ. මේ කයෙන්මයි අපාය යන්නේ. නිසා කයි යත යතාවා කායෝ පණීතෝ හෝති තත තතනම් පජානාති කියලා සරුවචන සඳහන් කරතේ කයි කොයි කොයි කාකාටද හිතින්නේ ඒ ඒ ආකාරය දැන ගැනීම කායනුපස්සනාව. මේ සාව දෙකක් අල්ලගත්තයි කියලා කියන ලොකු ජයග්‍රහණයක්. ඒ අනුව බලනකොට ඉතුරු දෙකත් හිටගෙන ඉන්න එකත් නිදාගෙන ඉන්න වෙලාවෙත් පුළුවන් තරම් බලන්න කයත් එක්ක හාද වෙලා කයත් එක්ක සුවද වෙලා ගත කරනකොට නිවන් මාර්ගයක් වෙනවා කායानुපස්සනාවක් වෙනවා කායගත සතියක් වෙනවා කියලා ඒක ලොකු මෛත්‍රියක්. තමන්ගේ කයට තමන් කරන ලොකු මෛත්‍රියක්. එතකොට තේරෙයි අපි මෙතෙක් කල සංසාරේ කොච්චරක් මේ කයට වෛර කරලා තියෙනවද කිසිම කෙනෙක් මේ කය ලැබිච්ච කයට ඇති කියන්නේ නැහැ. තාම එක ටිකක් කුස්සුනා නම් හොඳයි, සුදු වුණා නම් හොඳයි, දික්ුණා නම් හොඳයි කියන්නේ බලන්නේ හැම වෙලාවකම පවතින කයට වෛර කරනවා. ඒ නිසා ඒ වෙනුවට ලැබිච්ච මනුස්ස කයට ඉරියව් දෙක ඉක්මවල අනෙක් ඉරියව්වලදීත් එළඹ සිට සිහියෙන් ගත කිරීම තමයි දෙන්න තියෙන උත්තරය. ගරු ස්වාමීන් වහන්සේ මම හුස්ම ඇතුළු වීමත් පිටවීමත් ඒ නාසයේ ගැටෙන ස්ථානය අරමුණු කොට සතිය පිහිටුවා භාවනා කෙලෙමි. යම් වේලාවකට ආස්වාසය ප්‍රස්වාසයට වඩා දීර්ඝ බව දැනේ. වේලාවකට ප්‍රස්වාසය දීර්ඝව දැනේ. වේලාවකට නොදැන්න තරමට ආස්වාසය සියුම් වේ. වේලාවකට ප්‍රස්වාසය සියුම් වේ. වේලාවකට මැද්දෙන් ලොකු හුස්මක ගැටෙන වරකට ඔළුවේ හිරිවැටීමක් හදවීමක් දැනී පපුව සැහැල්ලු භාවයට පැමිණේ. විනාඩි 5කින් සිත බිඳී යයි. වෙන අරමුණක් කරා යයි. විතක පහසුවෙන් නැවත අරමුණ ගනිමි. විතක ගැස්සීමක් වැනි යමක් වී නැවත ඉබේම අරමුණ කරා පැමිණීම. විතක ඊට අපහසුය. මෙසේ විනාඩි 45ක් පැයක් පමණ ගත කළ හැක. නමුත් සමහර විට විනාඩි 5ක්වත් සතිය පවත්වා ගැනීම අපහසුය. සමහර විට විනාඩි 20ක 30ක පමණි. සමහර විට පරියන්කේ ඉඳීම පවා දුෂ්කරය. එවිට කලකිරීමක් හටගනී. ස්වාමීන් මේට කල යුත්තේ කුමක්දයි පහදා දෙන මෙන් අයදිමි. ඔබ වහන්සේට දුක් නිරෝගී භාවයම මේ භවයේදීම උතුම් නිර්වාණ සම්පත්තිය ලැබීමට හේතු වාසනා වේවා. ඔබ මේ රචනයේ අවසානයේ ඉඳලා තියෙනවා මේ විනාඩි 5කටවත් සතිය පිටින් නැහැ කියලා. ඒකට ඒකේනා උත්තරයක් බඳින්න කැමැතිද මේ සභාවට සතිය නැති බව දන්නේ කොහොමද කියලා. අටි තියෙනකොට නම් දන්නවනේ මෙන්න මෙතන තියෙනවා. මේ අරමුණේ තියෙන. ඉතින් මේ වගේ වාක්‍යයක් ලියනකොට අහන්න හිතෙනවා සතිය නැති බව දන්නේ කොහොමද කියලා කැමැතිද දන්නේ මේ සභාවට උත්තරයක් දෙන්න. එකකින් පුළුවන් ගොඩක් ලොකු උත්තරයක් මතක කරගන්න. අතන අත ඔසන දෙන්න මයික් එක පිටිපස්සේ. ගරු ස්වාමින් වහන්සේ මෙතනදී තියෙන්නේ මට ඒ සතිය කියන්නේ එකපතට සදා පතින්ති ගතිය තියෙන විනාඩි 5ක් ඇතුළත හැම පැත්තටම ගතියක් එන එක අර වෙලාවකට හිත එකලාසයක් කියලා තිබ්බ හිත අර නිතරම එහෙට මෙහෙට දුවන ගතිය තමයි මම මේක තන කරන්නේ සතිය නැති බව කියලා අදහස් කරේ ස්වාමීන් වහන්සේ. ඉතින් දැන් භාවනාවට ඉන්නේ ඉස්සෙල්ලා මේ වෙලාවල් වල සතිය නැති බව වැටහිලා තිබුණාද? ඒ වෙලාවේ හිත දුවනවා වැඩි ස්වාමීන් වහන්සේ. මම කියන්නේ භාවනා කරන්න ඉස්සලා සතිය අඳුර ගන්න ඉස්සලා ওই වගේ වෙලාවක සතිය නෑ කියන එක තේරෙලා තිබුණාද? නෑ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක තමයි භාවනා කරපුවම සතිය තියෙනවා සතිය තියෙනවා දන්නව නැතිකොට නැති බව දැනගන්න. ඉතින් පශ්චාත්තාපන වෙන්න තමයි මෙච්චර බණ කියන්නේ. මෙච්චර කමටහන් සුද්ධ කරන. මෙච්චර අපි උත්සාහ කරන්නේ මේ නොදන්නා දෙයක් දැන ගැනීම. ඉස්සර මේවා දෙයක් දන්නෙත් නැහැ. දැන් මේ විදිහට එක තැනක හිත තියන්න උත්සාහ කරන හිත පිට යනවා කියලා දැන ගැනීම ලාභයක්ද පාඩුවක් කියලා දෙහිතන්න. එමයි ස්වාමීන් වහන්සේට. එමයි කියන්නේ. ඔබ වහන්සේ පැවසු දෙමට වැටුණා. නෑ නෑ මට වැටුණ නැති නිසා මං ආන්නේ මේම විදිහට සතිය කාරණාට හාංකාවේශයක් නැතුව ඉඳලා අපි භාවනා කරනකොට වේලාවක සතිය තියෙනවා. වේලාවක සතිය නැහැ කියලා මේ වැටහීම වාසියක්ද පාඩුවක්ද? වාග්ය ස්වාමීන් වහන්සේ. ඒක ඒක දනං ගන්න නැතුව ඒකට පශ්චාත්තාප වුණාට පස්සේ ඉතින් කොහේ කාටද පුළුවන් උදව්වක් කරන්න. ඒ නිසා ලැබෙන ලාභේ ලැබෙන සම්පත්තිකර අවස්ථාවට මූණට කියලා ගහනවා නම් ඒ සම්පත්තිකර අවස්ථාවේ උණුතුරක් කරනවා නම් දුර වහනවා නම් මිතින් සිරි දෙව්ද වෙනකොට උඩ දොර වැව්වොත් මූ දෙවි තමයි ගෙටෙන්නේ. ඒ නිසා මේව තමයි මේකද අමාරුම කොටස. භාවනා කරනකොට සතියේ ඉන්නක දැනගන්න එක නම් ඉතින් මහා ලොකු දෙයක් නෙවෙයි. සතිය නැති බව දැනගන්න එක කොච්චර වටිනවද? කවුද සන්තෝෂ වෙන්නේ? හරියට නිකන් මේ සතිය නැතිකම අපරාධයක් වාගේ අකුසලයක් වාගේ දඬුවම් කරගන්න. මේ දැනගත් එක විතරයි අපි මේ මුළු ජීවිතයේ මුළු සංසාරෙම සතිය පිහිටලා ලැබපු ලාභේ. ඒ ප්‍රධාන ලාභේ ගරු කරන්න දන්නේ නැත්නම් විශේෂයෙන්ම භාවනාව කෝකෙතත් විපස්සනාවක් නම් වෙන්නේ නැහැ කියලා මට කියයි. සතිය වෙන වෙලාවට වැඩිය සතිය නැති බව දැන ගැනීම තමයි අපිට අම්මා අප්පාවත් කියලා දෙන්නේ නැති වටිනා දේ. ඊට පස්සේ දවසේ පුළුවන් තරම් බලන්න ඒ වික්ෂිප්ත මනස තියෙනකොට මම දැන් සතිය නැති බව දන්නවනේ. අන්නේ විදිහට ඒක ගැන ලියන්න එපා මුස්පේන්තු වචන. පොන් සතුටින් වාර්තා කරන්න. මට මේ බලහිනකොට සතිය තියෙනකොට මෙන්න මේකෙන් මම දන්නවා සතිය තියෙනවා කියලා. සතිය නැති වුණොත් මම මේකෙන් දන්නවා සතිය නැතුණයි කියලා. ආන්නේ ටික සතුටින් වාර්තා කරන දවසත් තමයි මේ අස්තුලෝක ධර්මයේ කම්පා වෙන්නේ තියෙකේ පළවෙනි පාඩම හම්බ වෙන්නේ. ඉතින් මේ ලැබිච්ච ලාභෙට නැදකින් නොපතන් කිව්වොත් මුණට කෙල ගැහුවොත් කුණු වතුර වැක්කිරුවොත් සිරිදෙව්දුව ගෙටේන වෙලාවේ වෙන කවුරුත් නෙවෙයි අපරාධය කරන්නේ. තමන්මයි. ඒක නේ ඒක කියලා දෙන්නයි අපි මේ සභාවක් කැඳවලා ඒවා මතු කරලා ඉස්මතු කරලා දෙන්නේ මොකද මේව පාඩම් පන්තිවල ගුරුවරු උගන්වන්නේ අපිට දෙමව්පිය අපිට කියලා දෙන්නේ මේක කිසිම ආගමක කියලා දෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ ඇර ඉතින් අපි මේකට මේ විදිහට බහ තෝරන්න ඉගෙන ගන්න චරිචුරු ගාන බහ පැත්තක දාලා සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා ඉදිරියට එකයි තියෙන්නේ අවසන් කමටහන අති ගෞරවනීය ස්වාමීන් වහන්ස මම දැන් මෙතනෙයි කය දෙසට හිත යොමු කර සක්මන් අරඹෙමි. ඒ අවස්ථාවේ සිට කිසිම මෙහෙවීමක් නොමැතිව සක්මනේ එහා මෙහා ගමන් කිරීම ක්‍රියාවලිය පමණක් බව වැටහිණි. පිටත සිට සක්මන දෙස බලා සිටීමක් පමණි. ගලා යන ජලයට වැටුණු දෙයක් ඔහි ගලා යන්නාක් මෙන් ක්‍රියාවලියක් පමණි. විනාඩි 40ක් පමණ ගෙවී ගොස් තිබුණි. පරියංක භාවනාව සක්මණෙන් ගොත් පරියංකේ වාඩි වුනමි. ආනාපානය දැනුනේ නැත. ශරීරයේ අභ්‍යන්තරයට යොමුණු සිත විවිධ කම්පන චංචලයන් චංචලයන් සමග ක්‍රමයෙන් සංසුම් බවට පත්විය. ඒ අතර සිත ශරීරයේ අභ්‍යන්තරය දෙසත් විටින් විට පිටත සිට බලන නිරීක්ෂකයෙකු ලෙසත් හැඟී ගියේය. සියල්ලම ක්‍රියාවලියක් බව පැහැදිලි විය. තවදුරටත් ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ වැටේවා. ඔය කියන්නේ මේකට කියන්නේ මේ බුදුජානන් වහන්සේගේ වචනයක් උපුටා දක්වනවා නම් පරතෝ දර්ශනීය කියලා. අනාත්ම ලක්ෂණය අමාරුම ලක්ෂණයනේ. අනිත්‍ය දුක තේරුම් අරගත්තට පස්සේ තමයි අනාත්මේ නැත්තම් බුදු කෙනෙක් ලෝකෙට ඇවිල්ලා පෙන්ලා දෙන්නේ අනාත්ම ලක්ෂණය අනිච්ච දුක්ඛ නම් හැමදාම ලෝකේ තියෙනවා. අනාත්ම ලක්ෂණේ වැටෙන ආකාර පහක් ත්‍රිපිටකය අනුව සඳහන් වෙලා තියෙනවා. අනිච්ච අනත්තතෝ රිතතෝ තුච්ඡතෝ ශුඤ්ඤතෝ පරතෝ අනාත්ම කියන එක කියන්නේ Tamanට ආඩු මට්ටු කරන්න බෑ Tamanට න්‍යාය Tamanගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න එතකොට කියන අනාත්ම පරතෝ කියලා කියන්නේ මේ Tamanම අනුන් වගේ පේන මම්ම ඇවිදිනවා ඒක නිකන් රූකඩයක් වගේ පේන පයින් කළා දුව බොනික් එක් වගේ පද්දපුර ලොසුබට් එක්ක ඔහේ යාගේ පාරේ යනවා. එතකොට පේනවා ඒ දේ බලන කවදාකවත් ආතතියක් එන්නෙම නැහැ. කවදාකවත් අසහනයක් එන්නේ නැහැ ඒ වෙලාවට. දැන් Tamange බබා පළවෙනි බබා නැගිටලා 7යි 7යි කියලා බලනකොට අම්මට හිතෙනවද කියන්න අනේ ඔහොම නෙවෙයි පුතා කරන්නේ මේ ඔලිම්පික් දුවනකොට නම් ඔහොම බෑ. ඉක්මනට දුවන් ඩිකන ගන්න ඉක්මනට ඇවිදින්න ගන්නත් කියතෙන්නේ නැහැ නේ අර ගිරි දරුවා වම තිනකොට දකුණ තිනකොට අම්මට සන්තෝෂයි පොඩි කට සන්තෝෂයි. ඒක තියෙන්නේ මගේම දරුවා උනාට ඉගෙන ගන්න. ඇවිදින්න ගන්නවා. අපි එහෙම කිරි දරුවෙගේ මට්ට මොකවත් නැහැ අපිට තාම බෑ ඇවිදින්නවත්. ඒක දිහා බලනකොට පේනවා ඇවිදින රූකඩේ. පොඩ්ලෝසෝ පැද්දෙනවා. ඒ බලාගෙන ඉන්න. වාඩි වෙලා Taman දිහාම වෙන කෙනෙක් බලනවා වගේ බලනවා. මේකට ප්‍රත්‍යවේක්ෂාව කියන වචනේ බුදුරජාණන් සඳහන් කරනවා. අපිට තව දෙයක් දිහා බලන්න, Taman දිහා දැනගන්න එකම උපක්‍රමය තියෙන්නේ ආදාසය, කණ්ණාඩිය. ඉතින් කණ්ණාඩිය බලනකොට බුදුරජාණන් කියන්නේ ප්‍රත්‍යවේක්ෂණය කරනවා කියන්නේ. ඒ නිසා කොහේ හරි ගමනක් යනදලා ඇස් වෙලා අපි කොච්චර හැඩවැඩ දාගත්තත් කණ්ණාඩිය මූණ බලනකම් අපිට ඒක ප්‍රත්‍යක්ෂයක් එන්නේ නැහෙනේ. ප්‍රත්‍යක්ෂයක් එන්නේ නැහෙනේ. කොච්චර හැඩවැඩ දැම්මත් නායි හොටු කැල්ලක් තියෙනවා නම් හිතන්න. ඉතින් එළියට යනකොට මිනිස්සුන්ට කියාගන්න විදියක් නැහැ. මොකද මූණේ ලිප්ස්ටික්, කියුටෙක්ස් ඔක්කොම ගාලා. මූණෙත් එක ගාලා මේ කියුටෙක්ස් හිටා. හැබැයි නායි හොටු කැල්ලක් තියෙනවා දැකලා නැහැ. ඉතින් කන්නඩියෙන් බලමිනාට පේනවා ඔය ඔක්කොමත් හරි මුක්කමත් හරි. අන්නේ වගේ තමයි Taman දිහා පිටපැත්තක ඉඳලා බලන්න පුළුවන් මනුස්සයාට පේනවා. අපි මොන්න තරම් අනුන්ගේ දේවල් බැලුවට තමන්ගේ දේවල් බැලුවොත් තව කීයක් දේවල් හදන්න පුළුවන්ද කියලා. ඒ නිසා අපි කැමති නෑ තමන් දිහා තමන් වෙන කෙනෙක් දිහා බලන විදිහට දකින්න. ඒ නිසා මේකට කියන පරතෝ සංකල්පය කියන්නේ. ඒ නිසා හැම වෙලාවෙම වැඩක් කරන්න ඉස්සෙල්ලා වැඩක් කරුවට පස්සේ තමන් දිහා බලන්නේ කියලා ප්‍රතිවීක්ෂණය කරන්නයි කියලා. එහෙම නැත්නම් නුවණින් සලකා බලන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් වඩන්න හරියට මම තමන්ගේ දරුවා දිහා බලන විදියට. ඒ බලන බැල්මේ හරීම හුරතලයක් තියෙන. කවදාකවත් තරහක් යන්නේ නැහැ. කවදාකවත් ආතතියක් එන්නේ නැහැ. කවදාකවත් ද්වේෂයක් එන්නේ නැහැ මේ සතියේ තියෙන තාක්කල්. සතිය නැත්තම් අපිට බලන්න වෙන ක්‍රමයක් නැහැ. ඉතින් කියනවා සෝබාලංකාරේ මූනේ Tamanට දැක ගන්නට බෑනේ. බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට ඉබීලයි. ඉතින් සිරියාවද්ද පේන්නේ යකාද පේන්නේ කියන එක ඉතින් වෙනම කතාවක්. නමුත් ඒ කණ්ණාඩියට බලන්න බඩක් නැහැ. කණ්ණාඩියෙන් පෙන්වන්නේ උඹේ මූණ තමයි. ඒ වගේ සතියෙන් පෙන්නකොට ඒක දිහා බලාන ඉන්න. එතකොට බලන්න කොච්චරක් නිදහස්ද කියලා හිත හුරතලයක්ද කියලා භාවනාවක් නැහැ වෙලා. ඔය මේ මේ දඬු කන්දේ ගැහුවා වගේ කුරුසිරේ තියලා එන ගැහුවා වගේ මොකක්වත් නැහැ. Taman දියා ඒක වෙන්නේත් සක්මන අනායාසයෙන් වෙනකොට තමයි යෝම් බලන්න පුළුවන්. ඒතර පේනවා නිකන් සදාචල යන්ත්‍රයක් වගේ ඔහේ මැෂින් එක දුවනවා. අන්තිමට තේරෙයි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේක තන්නේ කර යන්ත්‍රයක් නේ දුවන්නේ. කාගේ දෝ න්‍යාය පත්‍රයකට ඔහේ අදිනවා. ඉතින් ඒක ලියලා ඒකට මම කියා ගන්නවා. මම කියලා බැලුවට කෙරෙන හරියක් කරන්නේ නිකන් මේ යන්ත්‍රයට සිද්ධ වෙන. අන්න ඒක දිහා බලන්න පුළුවන් නම් පරතෝ සංකල්පයෙන් තමන් දිහාම තමන් චිත්‍රපටයක රඟපාලා තමන්ම චිත්‍රපටි බලනවා වගේ. ආයේ ටෙලි ඩ්‍රාමා බලන්න ඕනකම නැහැ. තමන්ට තේරෙනවා කොච්චර තාත්වික තකතිරු චරිතයක්ද රඟපාන්නේ. තාම තාත්වික තකතිරු චරිතයක්. ඊටාම තාත්වික ඔල්ල පොල්ල කට්ට වෙට්ට විත්තල තකතිරු චරිතයක් රඟපාන. අපිට දිනවනම් බොක්ස් ඔෆිස් වාර්තා දෙන්න වටේ. මේ රංගපෑමේ රඟට. එහෙම නැත්නම් ඒ භූමිකාව ලස්සනට කරනවා. ඉතින් බුදුහාමරෝ කියනවා උම්මත්තකයි කියලා. හැම කෙනාටම තියනවා කියලා පොඩි ලූස් ගතියක් උම්මත්තක ගතිය. ඒක දැකපු දවසේ hina වෙන්න පුළුවන් නම් මම කියනවා නිවන් දැකලා කියලා. කවුරුත් දැකලා hina වෙනව නෙවෙයි තමන්ම දැකලා මේ කවුරු කාට කවුරු පිනවන්නද මේ රඟපාන්නේ කියලා දුවට බලන්න සක්මනේ පරියන්ක. හැබැයි මේකමදි එදිනදා ජීවිතේ කටයුත්තක් කරනකොට තව කෙනෙක් ඉදිරිපිට ඉන්නකොට කතාවක් කරනකොට සබාවක ඉන්නකොට සබකෝල වෙනකොට හැම එකක්ම දිහා අනුන්ගේ දිවිතේට බලන්න. එතකොට නිකන් හරියට බුදුජාන් වහන්සේ අපේ දිහා බලලා අපිව නිවැරදි කරනවා වගේ උත්තරයක් තියෙනවා. ඒ නිසා මේකට පොදුවේ කියන්නේ පරතෝ සංකල්පය කියලා කියතයි. ඉතින් අපිට තව විනාඩි 15ක් විතර කාලයක් තියෙනවා. ධර්ම සාකච්ඡාව සඳහා වෙන් වෙලා ඉතින් මම මේ ඉදිරිපත් කරපු කරුණමතින් හෝ වෙන පිළිසුදු කරගත යුතු පැහැදිලි කරගත යුතු කරුණු තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. අවසරයි සයන්වංශ මගේ භාවනා අත්දැකීම ඔබ වහන්සේට කියන්න හිතුවා. සක්මන් භාවනාවේදී සාමාන්‍ය මූල කර්මස්ථානයේ වම දකුණ කියලා පෙරට තියාගෙන තමයි මම කරන්නේ. දැන් මුලින් නම් ඇත්තටම සක්මන් කරද්දී ඊටාම මේ දැඩි විදියට සිතුවිලි එනකොට ඒ වම දකුණ කියන එකෙන් මම ඒ සිතුවිලි ඔක්කොම બ્લોක් කර මේ නැවැත්තුවා. නමුත් ඔබ වහන්සේගේ දේශනාවෙන් පස්සේ ඇත්තටම මේ අර එන හැඟීම් වලටත් ඉඩ දීලා බැලුවා. ඉතින් සක්මන් කරනකොට දැන් තේරෙනවා ස්වාමීන් වහන්සේ මේක අර හිත කියන එක නිකන් මේ ලේයර්ස් ගොඩක් තියෙන ස්තර ගොඩක් තියෙන දෙයක් වගේ මම දැන් වම දකුණ කියනකොට ඒක යටින් මට ඇහෙනවා යන සිතුවිලිත් මට පේනවා. ඒ වගේම වටේ කවුරු හරි සද්ද කරොත් ඒකත් ඇහෙනවා. ඒ වගේම වෙන වෙන බාධා ගොඩාක් දැනුණත් අර හැමතිස්සෙම තේරෙනවා මම ඉන්නේ සක්මනේ මම ඉන්නේ මෙතන කියන එක හැමතිස්සෙම ඔළුවේ තියෙනවා. ඉතින් ඒක ඇත්තටම දැන් ඒව මේ එන සිතුවිලි බාධාවක් වෙලා නැහැ. ඉතින් සක්මනේදීම ඔය ක්‍රමයේ ස්වාමීන් වහන්සේ මම මේ පර්යංක භාවනාවේදී මූල කර්මස්ථානය කරගන්නේ හුස්ම ඉහළට පහළට කියන එක. දැන් මම මුලින් සක්මනේදී කරා වගේම මුලින් මේ පර්යංක භාවනාවේදීත් ගොඩක් වෙලාවට අර එන සිතුවිලි ඔක්කොම මේ ඉතා දැඩි ලෙස මම බ්ලොක් කරනවා හුස්ම ඉහළට පහළට කියන එකේ. දැන් සක්මනේදී බාධාවක් නොවනත් ඇත්තටම දැන් සමහරක් වෙලාවට පර්යංක භාවනාවේදී ගොඩක් වෙලාවට සිතුවිලි බලවත් වෙනවා වගේ දැනෙනවා. ඒ කියන්නේ මගේ මූල කර්මස්ථානයට එහා ගිහින් සිතුවිලි එන්න ගන්නවා. ඒ චුට්ට වෙලාවක කියන්නේ මට වෙලාවක් බලන්න විදිහක් නැහැ. නමුත් මම මට දැනුම හැටියට තප්පර කීපයක් ඇතුළත තේරෙනවා හිත පිට ගියා කියලා. එදා ඔබ වහන්සේ දේශනා කරා වගේ අර එකපාරට ඩක් ගාලා ගැසිලා මේ අවදි වෙනවා වගේ වෙනවා. නමුත් එතකොට දැනගන්න දැන් සතුටක් දැනෙනවා නැවත වැටෙන්නේ ආයේ මූල කර්මස්ථානයටමයි. මේ කරගෙන යන භාවනා ක්‍රමවේදය හරිද වහන්සේගෙන් උපදේශයක් බලන්න. ඔය අවසානයේ මතක් කරපු විදිහට ගස්සලා ආපහු ගෙනත් දානවා කියන්නේ හිත ඇතුලෙන් බයලජ්ජා දෙකක් දැන් ඇවිල්ලා තියෙනවා. පිටපොට ගිය ගමන් කනට එකක් ගහලා ගෙනත් දානවා ගෙදර. ඉතින් ඒක අම්මා තාත්තවත් අපිට කරන්නේ ඒක තමයි බයලජ්ජා දෙකේ මූලිකම ස්වභාවය. Tamange ගෝචරාජ්‍යත්ත භූමියෙන් පිට ගිය ගමන් ඒක අභිරමණය කරනකොට එකපාරට ගස්සලා ආපහු ගෙනත් දානවා. ඊට පස්සේ යෝගාවචර හොඳට බාන අහලා පුරුදු කරපු කෙනා ගෙනන් දැම්මට පස්සෙත් බලනකොට දාන්නෙත් අරමුණ තමයි අරමුණක් කලබල වෙලත් නැහැ. ඉතින් එතකොට පේනවා දැන් සුවන් සිද්ධවම අගෝචර භූමියට ගිය ගමන් ගෝචර භූමියට ගෙනත් දා ගන්න ගතියක් ඇතුළෙන් මෙන්න පටන් ගන්නවා. ඒක තමයි අපිට තියෙන ධර්ම ආරක්ෂාව කියන්නේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා අපි අමාරුවෙන් සතිය පුරුදු කෙරුවොත් අන්තිමට සතිය විසින්ම තමන්ගේ මේ සුඛ පරපරාසයට ගෙනත් දානවා හිත. පිට නොයනවා නෙමෙයි. ගියාට ඒක මට්ටමට ගිය ගමන් ආපහු ගෙනත් දානවා. ගෙනත් දැම්මට පස්සේ අරමුණටමයි ඉන්නේ. ඒක නිසා හිතම ඇතුළතින්ම බයලජ්‍ය දෙකක් හදාගෙන තියෙනවා. පවට බයක් සහ ලැජ්ජාවක්. ඒකේ ඉස්සල්ලා ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත වෙන්නේ. එනිසා ගොඩාක් කල් යනවා. එතකොට සාමාන්‍යයෙන් කියනවා පමාදේන කම්පතිති සති බලං කියලා. පමාවට වැටුණට කම්ප වෙන්නේ මොකද දන්නවා ඒ ඉබේම හිතම අපව ගෙනත් දානවා අරමුණට කියලා. මයිනා කියන සතා ගෙදර අදනකොට ඉස්සලා කූඩුවේ දාලා හිටියට පස්සේ පුරුදු වුණාට පස්සේ කූඩුවේ ඇරියත් රවුමක් ගහලා ආයෙ කූඩුවටම එනවා. ගිරව නැහැ. ගිරව හදුවාම යනවාමයි. මයින්ගේ නෑ මයින් ආපහු එන ගතියක් තියෙන නිසා කූඩුවක් කරලා තියලා එළිය වතුරකක් තිබ්බාම උ ගිහිල්ලා නාලා කන්න ඕනේ එතකොට කූඩුවට එනවා අන්න ඒ වගේ හිත අන්තිමට කීකරු වෙන්න ගියාට පස්සේ තේරෙට පටන් ගන්නවා එහෙම කීකරු නොවිච්ච හිතක් බුදුරජාණන් කියන්නේ දිසෝ දිසං යන්තං කයිලා වේරී වාපන වේරිනා මිච්ඡාවනි හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ හොරේ හොරේකට වද දෙන්නාසේ හතුරෙක් හතුරෙක් දකපුවහම වද දෙන්නාසේ මෙහෙම කීකරු කරගත්තේ නැති හිත තමයි දුක පිණිස පිටනවා. ඒක නිකන් එන්නේ ඒක මේ මේ ජම්මෙන් හරි ඥානගතව හරි කර්ම ශක්තියකින් එකක් නෙවෙයි අනිවාර්යෙන් පුරුදු කරන්න. ඉතින් ඒක නිසා හොඳට බැම විමසලා බලනකොට භාවනාව හොඳට සිද්ධ වෙන්නේ හිත පිට ගියාම කියලා තේරුම් ගන්න පුළුවන්. අරමුණේ ඉන්නකොට ඔය සිලිලාරේ නැහැ. අරමුණේ ඉන්නකොට ඔය කියන සෙල්ලක්කාර ගතිය නැහැ. අරමුණේ ඉන්නකොට කුඩුවේ දාපු කුරුල්ලා වගේ ඉන්නවා. ඇරියට පස්සෙත් එහිර ගිහිල්ලත් කාලා ආපහු එනවනම් ඒකේ තියෙන අමෝතු සුන්දරත්වයක්. ඒක තමයි බුදුජානනාංශ අපිට කියන්නේ මේ හිත කීකරු කරගනින්. එච්චර සැපක් මුළු ලෝකෙම නැහැ. නොබුල්ලුවන් තරම් හිත පිට යන්න දෙන්න. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ඉස්ලාම වතට යනවා නේ මේ කල් පිටමනේ තිබ්බේ. ඒකට එච්චර නටන්න ඕනේ නැහැ. ගියාට පස්සේ එන්න තුන තැනක් දන්නවා. ඉබේම ගසලා ගෙනල්ලා දානවා. කිරලා දාට පස්සේ ප්‍රත්‍යක්ෂණය කරලා පෙන්නනවා දැන් නම් ඉන්නේ අරමුණේ කියලා. ඉතින් ඒකටත් වැඩිය බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ මේක කියන්න පුළුවන්කම. ඒ වැඩ පිළිවෙල සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා. සරති කියලා කියන්නේ පිට ගිය ගමන් හිතම කියනවා ඔබ ඉන්නේ අතා හොඳ තැන නෙවෙයි. ඔබ පිටපොට මේක ගෝචරජ්‍යත් භූමිය නෙවෙයි කියලා. ඒකට ලැජ්ජාවක් නැහැ දැන්. විවරණය කරලා බෙන්නවා. අනේ මට තියෙන මේ ආරක්ෂක භූමියක් ඒ තියෙද්දි මේ හිත මෙතෙන්ට ගියා. ඊටසේ උත්තානි කරෝති බයක් නැතුව ආපහු තමන්ගේ ගෝචර භූමියට ඇවිල්ලා සිත් සභාවක් කියනවා. මගේ හිත පිට ගියා. ගැස්සිලා ආපහු ආවා. ඇවිල්ලා බලනකොට මම ඉන්නේ ආරක්ෂක භූමියේ. ඒකෙදි වැදගත්ම දේ විදිහට බුදුහාම සඳහන් කරන්නේ අර දේශනා කරන එක අවසානයේ කියන්න ඕනේ. ඔය කොච්චර භාවනා කරත් තාම හිත පිට යනවා. හැබැයි සැලෙන්නේ නැහැ. පශ්චාත්තාප වෙන්නේ නැහැ. මොකද හිත ස්වභාවයෙන්ම ආය අරමුණට එන නිසා. උතුරු කටුවක් අරගෙන කොච්චරයි හොල්ලන්න බලන්න. හොල්ලනකම් ඒක හෙල්ලෙන්නේ නැතුව ඉන්නේ නැහැ. නමුත් අතෑරපු ගන්ධ හතරක් වැනිලා ආය උතුරු දිහාට යනවා. පොල් ගෙඩියක් කරන් වතුර දාන්න බලන්න. ඒ කැළඹිලා කැළඹිලා ගිහලා ලැබු පැත්ත උඩට එනවා. ඒක මේ පොල් ගෙඩිය භාවනා කරලා වෙච්ච එකක් නෙවෙයි. උතුරු කටත් භාවනා කරපු එකක් නෙවෙයිනේ. අපිත් ඒ වගේ තමයි පුරුදු කරන ලද මනස ස්වභාවයෙන්ම ආරක්ෂක භූමියට එන එකට බුදුහාම කියන ඛේම කියලා වචනේ පාවිච්චි කරනවා ඡේමය. කාන්තාරක තියෙන ඛේම භූමිය චබුදුනස් කියනවා අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම. ශෝක නොකරන රජස් නැති ඛේම භූමිය දන්නවනම් ඒක උත්තරම මංගල කාරණාවක්. අපි මේ නහයෙන් ඇදලා ලණුවකින් ගෙනත් දාලා ගැට ගහලා තියනා නෙවෙයි. ස්වභාවයෙන්ම උතුරු කට්ට වගේ එන්න ඕනේ. ස්වභාවයෙන්ම පොල් ගෙඩිය ලැබු පැතුරට එනවා වගේ එනවා කියලක පුරුදු කරන්නේ නැතුව ප්‍රත්‍යක්ෂණය කරන්නේ නැතුව උරගා බලන්නේ නැතුව කාටවත් ප්‍රකාශ කරන්න බෑ. ඒක නිසා කරන්නත් ඕනේ කරලා සභාවට ප්‍රකාශ කරන්න ඕනේ. ප්‍රකාශ කරාට පස්සේ ඒක සභාවට ආදර්ශයක් වෙනවා. මේකට බුදුජාන් වහන්සේ විනය පිටකේ භික්ෂුණු භික්ෂු විභංගේ සඳහන් කරලා තියෙනවා වැරද්දක් වුණාට පස්සේ භික්ෂුන් වහන්සේ නමක් වැරද්ද මෙනෙහිකරනද තව භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ඒක කියන්නේ මේ නීතිය නම් මම රැකෙන්න විලියම් පොරොන්දු වෙලා හිටියා මම හිතේ නීති ගන්නවා. වසංගන්න ගියොත් පව්. ඒ නිසා මම ඔබ වහන්සේට හෙලි කරනවා. මට මේ ආපත්‍ය දේශනා කරන්න අවසර දෙන්නේ කියලා දේශනා කරා. ඊට එහෙම දේශනා කරන කෙනා ළඟ විතරයි කියනවා සජීවී ශාසනයක් තියෙන. වැරදිලා වැරද පිළියම් කරන ක්‍රමේ දන්න එකනාගේ ශාසනයේ සජීවී ඒකට ආයති සංවරය කියලා බුදුහාමුදුරු කියනවා. මත්ෙහි සංවරයේ පිණිස වැරද්ද ප්‍රමාණය දන්න. ඒ නිසා ඒක සුද්ධ විපස්සනා. සමථ යෝගාවචරයට මේක හිතා ගන්න අමාරුයි. සිල්වන්තයාට හිතා ගන්නත් අමාරුයි. සීලවන්තයා හිතනවා පිට නොයන එක වෙන්නේ නැති නිවන කියන්නේ කියලා. නෑ එහෙම ගන්න නෑ පිට යනවා. පිට ගියාට නැවත ගන්න පුළුවන්කම ඒක බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්කමක් ඇති කරලා තියෙනවා. අපිට පුළුවන් නම් මේ වැඩමුළුවකට සම්බන්ධ වෙන කෙනෙකුට මේ මේමයි මගේ හිත කියලා ඇති හැටි කියන්න වැඩමුළුව සාර්ථකයි. ඒ නිසා අපි කරන්නේ පුළුවන් තරම් ඒකට බහ උරු කරලා දෙනවා. භාෂාව තේරුම් කරලා දෙනවා. වසංගණ්ඩේපා. වැරද්දක් වසංගපු ගමන් 1000ක් වැරදි සිද්ධ වෙනවා. හෙලි කරන්න පුළුවන් වෙලාව කියන්නේ සාසනේ වැරද්ද හෙලි කරන්න හෙලි කරන්නේ ආයෙ වැරදි කරන්න නෙමෙයි. නැවත වැරදි නොකර ඉන්න. ඒ නිසා හිත පිටි ගියාට කමන්නේ. ආපහු එන බව දැනගන්න ආවට පස්සේ අරමුණට ආව බව ප්‍රත්‍යක්ෂණය කරන්න ඒකත් උත්ථානය කරන්න උත්සාහ උත්කරල දක්වන්න ප්‍රකාශ කරන්න ඕන. ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න ඕනේ. ඊට පස්සේ ඒක නිකන් ගැල්වනයිස් වෙනවා. රේන්ෆෝස් වෙනවා. එහෙම නැත්නම් Java කැවෙනවා බල කැවෙනවා. දැන් අපි පැයක් කරගෙන තියෙනවා ඒ නිසා අපි වෙන ප්‍රශ්න නැහැ කියන උපකල්පනය කරලා මෙතනින් ප්‍රශ්න ප්‍රශ්න තියෙනවද? අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ වැඩසටහනට පැමිණියේ පළවෙනි වතාවට මම කැමති ඒ නිසා මගේ මා ලැබූ අත්දැකීම් ප්‍රකාශ කරන්නට පළමුවෙන්ම සක්මන් භාවනාව ගැන කියනවා නම් සක්මන් භාවනාව කරන අවස්ථාවේදී මට මා ගෙදරදිත් පුහුණු කරලා තියෙනවා. නමුත් මෙහි ඇවිල්ලා කරාට පස්සේ මට ලොකු වෙනසක් දැනුණා. මගේ ශරීරයේ උකුල් අස්සියේ සිට පල්ලෙහා දනිස්ස දක්වාත් දනිස්සේ සිට පහළටත් ඇඟිලි දක්වාත් අස්තීන් කැරකෙන හැටි චලනය වෙන ආකාරය මට හොඳින් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේම අර ඔබ වහන්සේ කිව්වා වගේ මගේ මුළු ශරීරයේම බර එහාට මෙහාට චලනය වෙන ආකාරයත් මට හොඳින් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේම මගේ සතිය හොඳින්ම පවත්වා ගැනීමට හැකි වුණා කියලා මට හිතෙනවා. ඒ වගේම පර්යංක භාවනාවේදීත් මම පර්යංක භාවනාවත් gedෙද්දී වඩන කෙනෙක් නමුත් අර ගෘහ ජීවිතයේදී වඩනකොට වඩා ගොඩාක්ම හුඟක්ම නිහඬතාවයකින් වඩනකොට ඊටාම පහසුවෙන් වැඩිමිට හැකියාව ලැබෙනවා කියලා මට හිතෙනවා මොකද එතෙන්දි මට මගේ ශරීරයේ හුඟක් අර මම ඔබ වහන්සේට ප්‍රශ්න කිහිපයක් මිට ඉස්සරත් ඉදිරිපත් කරා ඒවට මට සතුටුදායක පිළිතුරු ලැබුණා. ඒ වගේම මට දැනගන්න ඕන එතෙන්දී අර පස්සම්බයං කාය සංකාරං කියන අවස්ථාවෙන් ඉදිරියට අපි කොහොමද ඒක ආනාපාන සතිය පවත්න්නේ අපේ සතිය පවත්න්නේ කියන එක ඔබ වහන්සේගෙන් මම දැනගන්න කැමතියි. ඒ වගේම සාමාන්‍ය ජීවිතයේදී සතිය පවත්නකොට හොඳාකාරවම පවත්වන්න පුළුවන් කියලා මේ දවස් 7 ඇතුළත මනා පුහුණුවක් ලැබුණා කියලා මට හිතෙනවා මොකද මට සාමාන්‍යයෙන් හොඳින් දිග දුරක් ඇවිදගෙන යන්න බැරි කෙනෙක්. නමුත් ඇත්තටම මම අද සතිය පිහිටපු නිසා සක්මන් භාව හොඳින්ම කරපු නිසා ඔබ වහන්සේලාගේ කුටි ඒ දකින්න යන අවස්ථාවේදී මම සක්මණෙන්මයි ගියේ සතියෙන්මයි ගියේ ඒ නිසා මට කිසිම අපහසුතාවයක් නැතුව යන්න හැකියාව ලැබුණා. ඉතින් ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා. මගේ හදවතින්ම මට මේක ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් ලැබුණු රුකුල ශක්තිය පිළිබඳව ඊටාම සතුටටපත් වෙනවා. ඔබ වහන්සේට නිර්වාණ සෝයම ප්‍රාර්ථනා කරනවා. රත්නසිරි වචන උරු කරලා කටපාඩම් කරලා කියව ගන්නවා hina වෙනවා. රත්නසිරිද කියලා දුන්නේ ඔය ටික කියන්නේ කියලා. ප්‍රශ්නේ තමයි අපේ හැමදුන්නේ මේ නෑ නෑ මේ රත්නසිරි මහත්තයාද කිව්වේ ඔහොම කියන්න කියලා කියලා මං අහන්නේ මේ සංවිධායක. <laughs> අපෝ නෑ අපේ හැමදුන්නේ. ඒ පස්සම්බයං කාය සංකාරං කියලා තමයි ඇත්තටම සතිපට්ඨාන සූත්‍රයේ අවස්ථා හතරයි විස්තර කරන්නම තානපන සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, එහෙම නැත්නම් චූල රාහුල වාද වගේ සූත්‍රවල සර්වචන්ස ඊගාට පෙන්නනවා පීතිපටි සංවේදී අසසි සාමීති සික්කති කියලා මේ වෙනකොට මේ වෙච්ච දේ පිළිබඳව ඇති වෙච්ච ප්‍රමෝදය මේ තරම් ගොඩ ගහ ගන්න පුළුවන් වෙච්ච එක පිළිබඳව තියෙන සම්පත්‍තිකර අවස්ථාවම හිතට ප්‍රීතියක් දනවනවා. ඉතින් ඒක නිසා භාවනා ගමනක් තියෙන්නේ Taman ගැන සතුටු වෙන කෙනාට විතරයි. ඒකට බුදුරජාණන් වහන්සේගේ සුගත ගුණේ තියෙනවා. බුදුරජාණන්සේ සතුටු වෙවි සිනාසිසි ගමන් කළා තියෙන්නේ. අපේ යෝගාවචර වගේ චරිචුරු ගහලා නැහැ. චරිචුරු ගෑවොත් කවදාකවත් නිවනක් නැහැ. මේක බොහෝම hina වෙලා සතුටින් යන ගමනක්. ඒ නිසා කොයි වෙලාවක හරි කයට හිත ඇවිල්ලා කය පස්සම්බනේ මිනා දැක්කනම් එච්චරයි මේ ලෝකේ निराமிෂව සැප විඳින්න පුළුවන් සතුට වෙන්න පුළුවන් සම්පත්‍තිකර අවස්ථාව. ඒ සම්පත්‍තිකර අවස්ථාව තමයි ඊගාව භාවනාවේ ඒක කරන දෙයක්ද, කෙරෙන දෙයක්ද කියන එකත් සාධාරණ ප්‍රශ්නයක්. මොකද සතුට වෙනවා කියන කිචි කවාගෙන hina වෙන එක නෙවෙයිනේ. මේ භාවනාව මෙතෙන්ට අනේකම ලොකු ජයග්‍රහණයක්. මේ බුද්ධ ශාසනය කවුරුද 2600 පරණ බුද්ධ ශාසනයක අපි වැඩ කරන්නේ. ඒත් අපිට මෙච්චර දුර යන්න පුළුවන් කියලා ඊ ගාවට තියෙන සතුට. ඉතින් ඒක නිසා පීති පරිසංවේදී ඒක තමයි මේ කායනුපස්සන පරෝයේ ඉවරුණාට පස්සේ වේදනානුපස්සනාවේ ප්‍රීතිය ප්‍රීතිය කියන වින්දනය විඳීම තමයි ඒක දකිමින් Tamanට පුළුවන් හටියට අනායාසයෙන් බහනා යනවා සියල්ලම සංසිඳීමේ පවත්නවා හිතේ තරුණ ප්‍රීතියක් පහළ වෙනවා ප්‍රමෝදයක් පහළ වෙනවා අන්නේ ප්‍රමෝදය තමයි ඉදිරි ගමනට ආහාරය වෙන්නේ පීති බක්ඛා භවිස්සාම කියලා තියෙනවා ප්‍රීති ආහාරයක් කරන තමයි ඉදිරි ගමන සිද්ධ වෙන්නේ. මොදිනේ හොඳයි අපි නම් මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා. අපිට පැයකට ආසන්න කාලයක් තියෙන සක්මන් භාවනාව සඳහා අපි එකතු වෙනවා නැවත තුනට සාමූහික පරියන්ක භාවනාවකට. ඒ මතක් කිරීමත් සමගම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.